ആവാം بي සියලු remember 你 to සක්‍රියයි මේ සියල්ලම කොහේ වෙන්න හැර ස්ථානයට කයෙහි සංවේදනා භූමයක් දැනෙනවා ගලූම ගැනීම අතර නොකඩී සිදුවන උස්ම ඒම සහයෑම ගැනීම අදීන පිළිබඳ සංවේදනාවන්ට අවධානය ඒකාග්‍ර කරනවා වගේ එවිට බාහිරය බොඳ වී යනවා පෙනෙනවා නමුත් බොඳයි ප්‍රේම අවධානය ප්‍රශ්න පිළිබඳ දැනීමට සමුණු තරමට බාහිර දැනීම් අඩු වී යනවා බොඳ වී යනවා හිත සිතවිලි ආ සෙසු කායික දැනීම් බොඳ වී කියාවේ ගන්න හුස්ම ආ ආපසු දෙන හුස්ම ගැන අවධානය පමණක් දීප්තිමත් උනාවේ අවධානය ඒකාග්‍ර වන විට හුස්ම පැහැදිලිව ආ සම්පූර්ණයෙන්ම දැනෙනවා එසේ අවධානය ඒකාග්‍ර වන විට හිතට දුකක් අපහසුවක් ඒ අපහසුවෙන් නිදහස් වන විට ඒ ගැන ලොකු සතුටක් හිතේ ඇති වෙනවා අවධානය ඒකාග්‍ර කරගන්න අත්විඳින්න සතුට ගන්න හුස්මෙදී පිට කරන හුස්මෙදී සිතට සැහැල්ලුවක් අපහසුවක් ඇති කරනවද බරක් අපහසුවක්ද දෙන්නේ තීරණය අපේ අතේ ඥානය යනු එකතු කරගත හැකි එක මිටකට ගත හැකි හැකියාව ඒත ඉරියව්ව හෝ කරන කාර්යයේ එතරම් අදාළ නැහැ.